තෙරුවන් සරණයි. උපක්ලේශ සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජන ත්‍රිපිටක මාලාවේ 12 වෙනි ග්‍රන්ථය. උපක්ලේශ සූත්‍රයේ දෙවෙනි කොටස මේ පැහැදිලි කරන්නේ. 351 වෙනි පිටුවේ. උපක්ලේශ සූත්‍රයේ පළවෙනි කොටසදී මූලික කතා වස්තුවත් ඒ බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතර කලහ කෝලාල සිදු වෙන අවස්ථාවකදී ඒ බුදුන් වහන්සේ ඒ වාද විවාද වලින් වැළකී සිටින කියලා පොසු අවස්ථාවේදී තෙවරක්ම බුදුන් වහන්සේ ඉල්ලා සිටින අය භික්ෂුන් වහන්සේලාගෙන් ඒක එතනදී භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරන බුදුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ එකලා වාසයට ඇලුම් කරනසේක එබැවින් ඒ කලා විවාදයේ තමන්ට තම පළමුවත් දෙවෙනුවත් තුන්වෙනුවත් දෙවෙනි මේ විදිහට ආකාර අවස්ථා තුනකදී බුදුන් වහන්සේට ඒ භික්ෂුන් වහන්සේලා එතකොට භගවතේ බික්කු ඒතද වෝච අලම්බික්කවේ මා බණ්ඩනං මා කලහං මා විගහං මා විවාදಂತಿ බුදුන් වහන්සේ තෙවරක්ම මේ භික්ෂුන් වහන්සේලාට ඒ කලහ විවාද වලින් වැළකී සිටින සිල්ලා සිටනවා. එතනදී බුදුන් වහන්සේට පවසා සිටින ඒ භික්ෂුන් වහන්සේලා ditta dhamma sukha viharණයෙන් අපෝසුකෝ බන්තේ භගවා ditta dhamma sukha viharang අනුයුක්තෝ විහරතෝ මයමේතේන බන්තේ කලහේන විගායේන විවාදේන ඒ ප්‍රඥා හිංසාමයි. එතකොට අපි මේ කලහ විවාදයේ බුදුන් වහන්සේට භික්ෂුන් වහන්සේලා වදාරනවා භාග්‍යවතුන් වහන්සේ මෙලොව සුඛ විහරණේ යෙදුනා වැඩවසනසේක්වා අපිටල කලහ විග්‍රහ විවාදයෙන් අපේ අපේ ගැටලුව විසඳ ගන්නම් දැන් ඒ කලහ විවාදයේ විසඳ ගන්නම් බුදුන් වහන්සේට ditta dhamma sukha යන්නේ අර වාසය කරනසේක් වයිලසෙ. එතකොට බුදුන් වහන්සේ එතනින් නික්මිලා පිණ්ඩපාතේ වටිනවා. ඊට පස්සේ මේ කොසබෑ නුවර භාග්‍යවතුන් වහන්සේ ඊට පස්සේ කොසබෑ නුවර පිණ්ඩපාතේ වැටලා පසුපතෙන් පසු බුදුන් වහන්සේ බගු තෙරුන් වහන්සේ වැඩ සිටින ඒ බගු අනුරුද්ධ තෙරුන් වහන්සේ ඒ කිම්බිල තෙරුන් වහන්සේ ඇතුළු ඒ නන්ද කිම්බිල අනුරුද්ධ බගු තෙරුන් වහන්සේ වැඩ සිටින ආරමට වැඩම කරනවා. එතනදී බුදුන් වහන්සේ ඔවුන්ට ඔවුන්ගේ විමසා සිටිනවා විශේෂයෙන්ම අනුරුද්ධ තෙරුන් වහන්සේගෙන් විමසා සිටිනවා. වැදගත් කාරණාවක් එතනදී කියවෙනවා. සාදු සාදු අනුරුද්ධා මනෝ අනුරුද්ධේනි යලි අනුරුද්ධේනි මෙසේ අප්‍රමත්තව ආතාප ඇතිව නිවනට මෙහෙය සිත් ඇතිව වාසය කරන තොපට මනුෂ්‍ය ධර්මයෙන් මතුවේහි ආර්ය භාවකරණයට සමර්ථ ඥාන දර්ශන විශේෂයක් අධිගතව ඒ පාසු විහාරව ඇද්ද මෙන්න මේ වාක්‍ය අපේ ගෙවර දේශනේ ඔබට ඉස්මතු කරා. එතනදී අත්ති පනෝ අනුරුද්ධා ඒවං අප්පමත්තානං ආතාපිතං පහිතත්තානං විහරන්තානං උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විස්සෝ විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති මේ අලමරිය ඥාන දර්ශනයෙන් අධිගතව ඒ පහසු විහරණේ වැඩ දැන් ඇද්දයි. එතරදී බුදුන් වහන්සේ අනුරුත තෙරුන් වහන්සේගෙන් විමසනවා කෙලස්තවන වෙරැතිව ආතාපින පහි තත්තානං විහාරන්තානං එවං අපමත්තානං ඒ කියන්නේ අප්‍රමාදීව කෙලස්තවන වෙරැතිව විහාරන්තාන උත්තරී මනුස්ස ධම්ම අල්මරිය ඥාන දස්සන විශේෂෝ ඒ කියන්නේ මේකේ තේරුම විදිහට ලියලා තියෙන්නේ අපි ගිය පාර පැහැදිලි කරා ඒ කෙලස් තවන වැරැතිව අප්‍රමාදීව ඒ උත්තර මනුස ධර්මයෙන් යුතු ඒ ආර්ය භාවකරණය කියලා තමයි ලියලා තියෙන්නේ තේරුම භාවකරණ සමර්ථ ඥාන දර්ශන විශේෂයක් අධිගතව පාසු විහරව ඇද්ද. ඒ කියන්නේ ඒ විහරණයෙන් වාසය කරනවාද කියලා අහනවා. අලමාරිය ඥාන දර්ශන ඒ අධිගතව ඒ අධිගතව වාසය කරනවාද කියලා අහනවා. එතකොට අපි මෙතනදී පැහැදිලි කරා කෙලස් තවන වැර ඇති අප්‍රමාණ වූ ඒ උත්තරී මනුස්ස ධම්මා අලමාරිය ඥාන දර්ශන සෝ කියන එක. මේක පොත්වල හොයන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඔබට මේ ධර්මයේ තුල ප්‍රායෝගික වෙනකොට දකින්න ලැබෙන කාරණයක්. ඒ කියන්නේ සිතට එන අරමුණ සත්‍ය දකින්න තැන. මේ බාහිර අපි මේ හිතන දෙයක් අපිට බාහිර හම් වෙන්නේ නැහැ. සිතෙත් අපිට හම් වෙන්නේ නැහැ. ඒතර බාහිර අපපටිතිතන පතිත වෙන්නේ අපි හිතන දේ බාහිර පතිත වෙන්නේ අපි කියන මේසේ පොත ඇඳන් එහෙම දෙයක් අපිට බාහිර හම් වෙන්නේ එතකොට බාහිර එහෙම දෙයක් නැති බව දකිනවා. එතකොට සිතෙත් එහෙම දෙයක් නැති බව දකිනවා. මෙන්න මේ ඥාන දර්ශනයයි ඒ දර්ශන විසුද්ධියයි ඒ අපි කතා කරන එයා අලමරිය ඥාන දස්සේසෝ අධිගතෝ අධිගතව වාසය කරනවා කියන එක. අලමරිය ඥාන දර්ශන යුක්තව ඊට අධිගතව වාසය කරනවා කියන එක. ඒතර මේ අලමරිය ඥාන දර්ශනය කියලා කියන්නේ කුමක්ද? මේ ගැන බොහෝ අයට අවබෝධයක් නැහැ. නමුත් පොතපතේ කුමක් තිබුණත් ඔබ මේ ධර්මය තුළ ප්‍රායෝගික වෙන විට ඔබට දැනෙන දෙයක්. ඒ අලමරිය ඥාන දර්ශයෙන් අධිගතව වාසය කරනවා කියන්නේ මේ අරමුණේ සත්‍ය දකින්න විට ඒ අරමුණ බාහිර අපිට හමු වෙන්නේ නැහැ. සිතෙත් හමු වෙන්නේ නැහැ. නමුත් වෙන්ද විදිහටම අපි කව පේනවා කියලා. පේන්නේ නැති වෙන්නේ නැහැ. වෙන්ද විදිහටම ඇහෙනවා. ඇහෙන්නේ නැති වෙන්නේත් නැහැ. වෙනද විදිහටම දැනෙනවා. දැනෙන්නේ නැති වෙන්නේත් නැහැ. අන්ධ වෙලා නැහැ, බීරි වෙලා නැහැ. නමුත් ඒ වෙනද විදිහටම පේනවා වුණාට ඒ වෙනද විදිහටම ඇහෙනවා දැනෙනවා වුණාට ඒ ඒ පේන දෙයට එහා ගිය අවදියක් ඇති වෙනවා. ඒ දැනෙන දෙයට එහා ගිය අවධියක් මතුවෙනවා. ඒ කොහොමද සිද්ධ වෙන්නේ? ඇත්තට බලන්න මේ සත්‍ය දකිනවා නම් බාහිර මේ මොහොතේ අපිට ඒ දේ හමු වෙන්නේ නැහැ. කණ්ණාඩිය දෙයක් නැති බවට තියෙන අවබෝධය හා සමානයි. එන අරමුණේ සත්‍ය දකිනවා, දර්ශනේ දකිනවා, දර්ශනයටපත් වෙනවා. ඒ දර්ශනේ අති ගැඹුරුයි, අති සියුම්. සමාජයේ ගොඩක් මේ දර්ශනේ වැහිලා තියෙන්නේ. ඉස්මතු වෙලා නැහැ. බාහිර ඇත්ත කරගෙන තමයි හැම කෙනෙක්ම මේ නිවන් මඟ හොයන්නේ. නමුත් විනය්‍ය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සාන කාය කායනුපස්සී විහෙරති වේදනා වේදනානුපස්සී විහෙරති චිත්තේති චිත්තානුපස්සී විහෙර ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියනකොට විනය්‍ය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සාන මේ ලෝකයේ ඇත්තක් නොවන බව දකින්නයි සතර සතිපට්ඨානේ වඩා. එහෙනම් මේ ලෝකයේ සත්‍යක් නොවන බව දකිනකොට ඒ අවබෝධයක් ඇති වෙනවා. මේ හිතන දේවල් කොහෙවත් නැති බව. ඒ අවබෝධය තුළ මිදීමකට ලක් වෙනවා. බැසගන්නේ විඥානං අනිදස්සනං කියන තැනට එනවා. මේ එන අරමුණේ සත්‍ය දකින්න තැනයි. ඒ සත්‍ය දකින්න විට ඒ අරමුණ පතිත වෙන්නේ නැහැ කොහෙවත්. බැසගන්නේ. අජ්ජෝසය තිට්ඨති කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. අන්න එහෙමුණොත් යාරූපේ නන්දිය ඇති වෙන්නේ නැහැ. තෘෂ්ණාව තණ්හාව ඇති වෙන්නේ නැහැ. අන්න එහෙමුණොත් මිදීම සිද්ධ වෙනවා. මෙන්න මේ එදිනෙදා අරමුණේ සත්‍ය දැකලා මිදෙන පුහුණුව මේයි අලමරිය ඥාන දර්ශනය කියන්නේ මේ අරමුණේ මිදෙන විට බාහිර වෙනදා විදියටම පේන උනාට ඒ ඊට අයිති නැති අවධියක් ඇති වෙනවා. ඒ කොහොමද එන්නේ? වටිනාකමක් ඇති වෙන්නේ නැහැ. අගයක් ඇති වෙන්නේ නැහැ. එන අරමුණේ බාහිර අපි තුන් මේසේ පොත දුව ගෙවල් දොර ඒවා වටිනාකමක් නොදැනෙන ස්වභාවයක් එනවා. එතකොට මේ මිදීමක් දැනෙනවා. ඒ මිදීම එමුත් අපිට පේන දේ පේනවා. නමුත් ඒකේ අගයක් නැති වෙනවා. වටිනාකමක් දැනෙන්නේ ඒක තුළ දෙයක් වගේ දැනෙන්නේ අනුමිදීම. එය යාලමරිය ඥාන දර්ශනය කියන්නේ. මේක වචනෙන් කියන්න බැරි තරම් ඔබ අත්දකින්නම ඕනි කාරණයක්. එයයි ඇත්තටම දර්ශන ඥානෙත් ඒ අනිමිත්ත සමාධියයි දෙයක් හමු නොවන තැන ඒ අනිමිත්තයි ශුන්්‍යතය අප්‍රණීතයි අනිමිත්තයි කියන්නේ මුකුත් නැතුව නෙමෙයි මේ ශුන්්‍යතාවය තුළ සියල්ලම තියෙනවා. හැබැයි ශුන්‍යයි. ඊටාම ගැඹුරු කාරණයක්. බොළඳ මනසකට මේ අසුවන්නේ නැහැ. නමුත් මේ අවබෝධය තුළ මිදෙනකොට මේ අවදිමත් ස්වභාවය දැනෙන්න ගන්නවා. ඒක ප්‍රායෝගිකව ඔබ අත්දකින්න ඕනි කාරණයක්. ඔබට සාන්දිටික වෙනවා මේ දහම. ඔබට මේ සත්‍ය දර්ශනයටපත් වෙනවා නම් විතරයි ඔබගේ අභ්‍යන්තරයේ ඔබගේ කෙලෙස් සංසිඳන ඔබට දැනෙන්න ගන්න. ඒකත් සාන්දිටිකයි. එහෙම ත්‍රාග දේශමෝ කෙලෙස් සංසිඳෙනවා. ඔව්. කෙලෙස් සංසිඳෙනවා. හැබැයි මේ දර්ශන ඥානය ඇති අයට පමණයි. දන්න උටයි දැනගත්ත උටයි මේ ධහම තියෙන්නේ. සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය තියෙන්නේ. ඒ පෙර නොඇසු විරුධහම අති උත්කෘෂ්ටයි අති විශිෂ්ටයි. හේතුම් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජති කියන්නේ හමු වෙන දෙයක් නෙමෙයි. දෙයක් කියලා දෙයක් හමු වෙන්නේ නැහැ. එයයි මිදීම මජ්ජේ ඥානං කියන තැන. ඇතනත අන්තවලින් මිදුණු දහමක් මේ දේශනා කරන්නේ. ඊටාම වටිනා තැනක්. ඒ දර්ශනයටපත් වෙනවා කියලා තැන. එතකොට මේ උපක්කලේ සූත්‍රය තුළ මෙන්න මෙතන මේ අනුරුද්ධ තෙරුණාංශයට මේ කියන කාරණේ ඊටාම වැදගත් කාරණයක්. බුදුන් වහන්සේ අලමරිය ඥානදාසයෙන් අධිගත වාසය කරනවාද කියලා අනේක. එතකොට දෙන පිළිතුර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. ඉද මයම් බන්තේ අපමත්තා ආතාපිනෝ පහියන්තා විහරන්තා ඔබාසඤ්ඤේච සංජානාත්ම දස්සනංච රූපාණ සෝකෝ පන නෝ ඕබාස න විහාරස්සය අන්තරදායති දස්සනංච රූපාද රූපාණ තංච නිමිත්තං න පටිමි න පටිවිජ්ජාමීති එතකොට මේ කියන්නේ කොහොමද? මේකේ තේරුම ලියලා තියෙන වෙන මෙහෙමයි. වහන්ස අපි මේ වෙනෙහි නොපමාව කෙලස් තවන වෙර ඇතිව කාය ජීවිත নিরপেক্ষක වසන්නමු අවබාසේ හා රූප දර්ශනේ හඳුනම්හ. එතකොට එතකොට මේ අනුරුද්ධ තෙරුණාසේ ප්‍රකාශ කරනවා ඒ කෙලස් තවන වෙර ඇතුව ඒ নিরপেক্ষකව වසන්නෝ කියලා. එතකොට ආතාපිනෝ පහියන්තා විහරන්තා ඒ කෙලස්තවන වැර ඇති විහරණේ ඕබාසංච සංජානාම දස්සනංච රූපානං මෙන්න මේ වාක්‍යය ඊටම වැදගත්. ඒ ආభాස ආభాසයේ හා රූප දර්ශන හඳුනමි කියලා තමයි තේරුම ලියලා තියෙන්නේ. ඒතර මේ මේ මෙතනදී පැහැදිලි කරන ඕබාසංච සංජානං දස්සනං ච රූපානං ඒ හොඳටම පැහැදිලි දස්සනං ච රූපානං මේ රූපේ ඕබාසංච සංජානං ඒ කියන්නේ සංජානනය වෙනවා දැනගන්නවා ඕබාසංච දස්සනංච දර්ශනේ ඒ රූපානං රූපේ දර්ශනේ දකින්නේ ඒ කියන්නේ දැන් මේන රූපාරම්මණය කිව්වම ශබ්ද රූප වර්ණ රූප ගන්ධ රූප රස රූප පොට්ටබ් රූප සියලම ආරම්මනම රූපමයි. රූපාරම්මණයමයි. එතකොට රූපාණං කියවේ ඒ රූපේ ඒ දස්සනංච දර්ශනේ ඒ දර්ශනේ කියන්නේ කුමක්ද? ඒ පේනවා මේ අරමුණ ඇහෙනවා පේනවා දැනෙනවා කියන්නේ ආරම්මනේ. හැබැයි ආරම්මනේ ඒ රූප ආරම්මණයට එහා ගිය දර්ශනයක් අන්න අවදි වෙනවා. ඒ අවදිය තමයි අර ප්‍රඥා ලෝකේ අවදිය. ඒ අවධිය තමයි විද්‍යා උදපාද කියන්නේ. ආලෝක උදපාද කියන්නේ. චක්කුන් උදපාද කියන්නේ. ඥානං උදපාද කියන්නේ. අන්නේ ඕබාස කියන ආලෝකයයි. ප්‍රඥාලෝකයයි. ඒ දර්ශනේ දකින්න කෙනාටයි ඒ අවදිමත් ස්වභාවය මතුවෙන්නේ. ඒ සැබෑම ඒ ඕබාසයේ ආලෝක ප්‍රඥා ලෝකයයි. අවිද්‍යාව ප්‍රහීන වීමයි. බාහිර ඇත්ත කරගත්ත තැන නෙමෙයි මේ අමුවන්නේ. බාහිර දෙයක් නැති බව දකින්න තැනයි. අගමුල මැද හොඳින් මනාකොට ගැලපෙන ඒ නිර්මල ශ්‍රීපා ඒ පාරිශුද්ධ ධර්මයයි මේ ඔබ අසන්නේ. මේ මොහොතේ මේ දිවයිනේ මේ දේශනා කරන අය අති දුර්ලභයි. බොහෝ අය දේශනා කරන්නේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා බොහෝ අය දේශනා කරන්නේ බාහිර ඇත්ත කරගත්ත ධර්මයක්. නමුත් මේ දේශනා කරන්නේ එහෙවෙනි ධර්මයක් නෙමෙයි. මේ හිතන දේවල් කොහෙවත් නැහැ. දෙයක් කියලා දෙයක්වත් හමු වෙන්නේ නැති දහමක්. මෙතන උපදින සමාධිය අනිමිත්ත සමාධියක්. මෙතන මේ මෙන් දස් මේ නාජාස නානදර්ශ ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ කුමක්ද? ඒ අලමරිය ඥාන දර්ශනය කියන්නේ කුමක්ද? ඒ අනිමිත්ත සමාධියයි. ඒ නිමිත්ත ප්‍රකට වෙන්නේ නැති සමාධියයි. හැබැයි වෙනද විදියටම පේනවා කියනකොට වෙනද විදියටම ඇහෙනවා දැනනවා කියනකොට ඔබ හිතන නිමිත්ත නෙමෙයි මේ කියන්නේ. ඊටාම ගැඹුරු කාරණයක්. ඇත්තටම මේ ධර්මයේ අවබෝධය තුලින් මිදිලා ඉන්න එකක්. බාහිර ප්‍රකට වෙන්නේ නැති තැනක් මිදීමක් මේ අලමරිය ඥාන දර්ශන අද මේ සමාජය තුළ මේ බුද්ධෝත්පාද නාලිකාව තුළ මේ දර්ශනේ දකින අයට මේ අත්දැකීම ලබනවා. මේ අලමරිය ඥාන දර්ශන විස්සෝසෝ අධිගතව වාසය කරනවා. උන් ගිහියන් වෙන්න පුළුවන් පැවිද්දන් වෙන්න පුළුවන්. කුමන වතේද වැට සිටින කෙනෙක් වැදගත් නැහැ. පිරිසිදුනි නිර්මල ශ්‍රී සද්ධර්මය දැකලා ඒ දර්ශනයටපත් වෙලා ඉන්න එකයි වැදගත් වෙන්නේ. ඒ තුල ඒ දර්ශන ඥානෙ තුල ඔවුන් එදිනෙදා එන අරමුණේ සත්‍ය දැකලා විඳින තැන ඒ අනිමිත්ත ශුන්‍යත අප්‍රණිච්ඡේත විමුක්තිය අත්දකිනවා. එයයි ඥාන දර්ශනය. ඒ ඥාන දර්ශනය ඇති තැන බැසගන්නේ නැහැ. බාහිර දෙයක් හමු වෙන්නේ එතනමයි අන්න දෙයක් කියලා ගත්තොත් එතනමයි දුක තියෙන්නේ. දුක සත්‍ය. දෙයක් කියලා අපි අපිට නොදැනෙන තැන දෙයක් කියලා ගත්ත තැන එතන දුක සත්‍යයි. එමයි තණ්හාවට හේතුව. දෙයක් කියලා ගත්තොත් එතනම තණ්හාවයි. දුක සත්‍ය තියෙන එතනමයි තණ්හාවක් කියන්නේ. එතනම ජරා මරණ සෝක පරිදේ. උපාදානයයි එතනමයි. ඒ අරමුණේ මේ සේරම අපිට හමු වෙන්නේ. එයයි සත්‍ය කතාව. එතකොට මේ සත්‍ය දකිනකොට බාහිර ඇත්ත වෙන්නේ නැතිකොට ඒ අරමුණේ මිදීමයි. ඒ මිදීම මුකුත් නැති වෙලා නෙමෙයි. සියල්ල වෙනද විදිහටම තියෙන තැන. ඒකකටවත් අයිති නැති ස්වභාවයක් අන්න අවදි වෙනවා. එයයි යෝබාස. එයයි යෝබාසේ මේ ධර්මයේ අනිමිත්ත සමාධිය තුළ ලබන ඕබාසය. ඒ පෙන්වන කාරණාව ඒ ඒ ඕබාසන විහාරස් ඒ විරසේ ඒ විහරණයේ ඒ අන්තරදායති දස්සනංච රූපාණං කියුවේයි. එතකොට අන්තර ධායති. ඒ ධානයක් තියෙනවා. ඒ දර්ශන ඥානයේ තියෙන. ඒ දස්සනංච රූපාණං කියන. තංච නිමිත්තන්න පටවිජ්ජාමීති. මෙතන නිමිත්තක් බැස ගන්නෙ නෑ. පටවිජ්ජාමීතිකේ න පටවිජ්ජාමීති බැස ගන්නෑ නිමිත්තක්. අනිමිත්තයි කියන කාරණයයි මේ කියන්නේ. තංච නිමිත්තං න පටවිජ්ජා මාති. එතකොට මේ ඒ පැහැදිලි කරන්නේ මේ අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැනයි. ඒ විදර්ශනා ඥානයයි. ඒ විදර්ශනා ධූරයයි මේ අවදිවන්නේ. ඒ ප්‍රායෝගික අත්දැකීමයි ඔබට මේ හෙලි කරන්නේ. මෙයයි රාගදේශ මොහ කෙලෙස් සංසිඳෙන ඒ සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ. ඒ සම්මා දිට්ඨිය නැතුව ඒ සම්මා සමාධියක් උපදින්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ දෙයක් නැති බවයි. දෙයක් කියලා දෙයක් නැති බව දකිනවා. ඒ දකින්නේ දර්ශන ඥානෙ. මේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ නැතුව ඒකයි අපි කිව්වේ ත්‍රිවිද්‍යා නැතුව කිසි කෙනෙක් නිවන් දකින්න නැති බව. ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ අපි ඔබට පෙන්වුවා. පුංචි දරුවා මේ ලෝකේ බිහි වෙනකොට ඒ ප්‍රභාස්වර සිතේ ඒ ප්‍රභාස්වරං චිත්තං සංකිතේ උපක්ඛිලේසේ උපක්ඛිලේට. ඒ ප්‍රභාස්වර සිත කිලුට වෙන ආකාරය. ඇසේ උපතයි මහණෙනි උපත කියන තැන. ස්කන්ධානම් පාති බව ආයතනම් පටිලාභ අයං උච්චේ ජාති කියන තැන. අසින් බලල දෙයක් කියලා ගත්ත තැන ඒ ශබ්ද වර්ණ එකතු වෙන තැනයි අන්න ශබ්දේ වර්ණ එකතු වෙලා හැදෙන තැනයි විඥානේ දැන ගැනීම. අපි කිව්වා ඔබට. මෙහෙන් කිව්වොත් පොත් පිච්චමල කියලා ওই පැත්තට පිච්චමලක්ම වෙනවා. දුරකතනෙන් කවුරු හරි පිච්චමල කිව්වොත් එහා පැත්තේ ඉන්න කැන රූපයක්ම වෙනවා. ආවේ ශබ්දයක්, මැවෙන්නේ රූපයක්. ශබ්දෙට රූප කොයින්ද? ශබ්ද රූප වර්ණ ගන්ධ රස එකට එකතු වීමයි. එහෙනම් මේ සම්පටිච්ඡන්න වීමයි පටිච්චසමුපාද කියන්නේ. ඒක දකින්න ප්‍රායෝගික විදර්ශනා ධූරය අවදි කරගන්න. මේ පොතෙන් ග්‍රන්ථ ධූරය තුල පොතේ හැමදාම බල බල කවුරුත් නිවන් දකින්නේ ප්‍රායෝගික වෙන්න. ඔබට ඔබ තුලින්ම ධර්මය හමු වේවි. හැබැයි පොත බල බල පොතේ තියෙන වාක්‍ය හෝ යන්නේ පළක් වෙන්නේ. ඔබ දකින යමක් තියෙනවා. ඒ දර්ශනය ඔබ දකිනවා. අන්නේ දර්ශනය දැකලා මෙදෙන්න. ඒ තුල ඔබගේ රාග දේශ මොහ කෙලෙස් සංසිඳෙනවා. ඔබ මේ සත්‍ය දැනගත්තට පස්සේ එන හැම අරමුණකම සත්‍ය ඔබට පේන ගන්නවා. ඔබ දකින්නත් ගන්නවා. ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. සද්ධාහිතේ සත්‍ය දකින්න තැන වීර්ය වීර්ය ගන්නවා. සතිය අනනිමිත් සමාධිය ලැබෙන සතියයි. සද්ධා වීර සත් සමාධි ප්‍රඥා. මේ අනිමිත් සමාධියයි ගිලිහිලා තියෙන සමාජෙට. අද සති නිමිත්ත වඩනවා. සති නිමිත්ත වඩලා සමාධිය හොයනවා. සමාධිය හොයලා ඔබ හිතනවාද විදර්ශනා වඩන්න පුළුවන් කියලා. එහෙනම් හොඳයි සාසාත් කළා බලන්න. ඇත්තටම ඔබට තාම මේ ධර්මය හමු වෙලා නැහැ එහෙනම්. ඔව්. සමත විපස්සනා යුගන්ධන් ගමනක් තමයි මේ යන්නේ. මොකද හිත විසිරෙනකොට අරමුණේ සත්‍ය පේන්නේ මේ ධර්මය හැමතැනම ගැලපෙනවා. ඕනම සූත්‍රයක් අරන් බලන්න. ඕනම සූත්‍රයකට ගලපලා බලන්න. අපි මේ පැහැදිලි කරන ධර්මයේ මනාවකට ගැලපේවි. ඒ ඔබ ප්‍රායෝගිකව අත්දකින්න ඔබගේ රාග දේශ මොහ කෙලෙස් සංසිඳනවා ඔබටම අත්දකින්න ලැබේවි දෙයක් නැති තැන ඒ මොහොතෙම ඒ අසන මොහොතෙම ඔබේ කෙලෙස් සංසිඳනවා සත්‍ය නම් සත්‍යයි සත්‍ය සංගවිය නොහැකි අනුරුද්ධේනේ තොප විසින් ඒ කරුණ පිළි පිළිපැදිය යුතුය අනුරුද්ධේනි මමද සම්බෝධියෙන් පෙරම අනුබි සම්බුද්ධ බෝධිසත්ව ඌයේම බෝධිසත්වයේදීම සම්බෝධියට පෙර මේ කාරණාවක් කියනවා බුදුන් වහන්සේ මුලින් කිව්වා අනුරුද්ධයනේ තොපවිසින් ඒ කරුණ මනවින් පිළිපැදිය යුතුය කියලා. තංකෝ පන ඕ අනුරුද්ධා නිමිත්තං පටවිජ්ජා තබ්බං. ඒ නිමිත්තං පටවේ තබ්බං කියන්නේ නිමිත්තේ බැස ගන්න නැති බව. මෙතන හොඳින් බුදුන් වහන්සේ දේශනා කරනවා. බොහෝ අය අමතක කරන කාරණේ තමයි මේ නිමිත්තන පටිවිජ්ජ මොනවද මේ නිමිත්ත කියලා අවශ්‍යම කියන්නේ? බොහෝ අයට නොහැටෙන කාරණාවක්. බොහෝ අය කතා කරන්නේ අර විසුද්ධි මාර්ගයේ ලියලා තියෙන සමතේ වඩාගෙන යන එකක් ගැනයි. ඒ වේදයේ තුල තියෙන එක ඒ පටලවල ලිව්වට ඒ තුල කවුරුත් මේ විදර්ශනා ධූරය හමු වෙන්නේ ඔබත් කළා බලන්න. ඒ විසුද්ධි මාර්ගයේ තියෙන විදියට ඔබ බලන්න ඔබ නිවන් දකීද කියලා. ඔබගේ කෙලෙස් ඔබට ඒ සාන්දි ටිකම ඔබට දැනෙන්න ගනීවි. ප්‍රහීන වෙන්නේ නැති බව. මේ දර්ශනය කියන්නේ බුද්ධ දර්ශනය අති විශිෂ්ටයි. පෙර නොඇසු විරු දහමක්මයි. ඒක පොත්වලට සීමා නොවි දකින්න කෙනෙකුට එදා ඒ දැක්මක් තියෙන කෙනෙකුට දැනෙන්න ගනී. සත්‍ය කුමක්ද කියලා. අනුරුද්ධේනි මමද සම්බෝධියෙන් පෙරම අනබි සම්බුද්ධ ඒ බෝධිසත්වයේම ඒ පරිකර්ම ඒ පරිකර්මා භාසය හා රූප දර්ශනය හැඳිනීමි. අනරූප දර්ශනේ. ඒ කියන්නේ සම්බෝධියට පෙර, ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙන්නත් කලින් රූප දර්ශනේ දැක්කා කියලා කියනවා. ඒ බෝධිසත්වයේදීම ඒ අත්දැක්කා කියලා කියනවා. අහම්පි සුද්ධං අනුරුද්ධා පුබ්බේව සම්බෝධා අනබි සම්බෝධෝ අනබි සම්බුද්ධා බෝධිසත්වෝ සමානෝ සමානෝ ඕබාසංච සංජානාමි දස්සනංච රූපණං දස්සනංච රූපාණං කියන්නේ කුමක්ද? ඒ රූප දර්ශනේ දකිනවා. ඕබසංච කියන්නේ රූපේ දර්ශනේ මේ රූපේ මේ විදිහට තිබ්බත් ඊට මිදුණු අනේ අර දැක්මක් දකිනවා. ඒ දැක්මයි ඕබස කියන්නේ. ඒ ඕබස සංජානාමි ඒ දැනෙනවා. ඒ දැන ඒ දැන දැනුණා කියලා කියන්නේ බුදුන් වහන්සේ. ඒ දර්ශනේ දකිනම් මේ දැනෙනවමයි යමෙකුට. ඒ ඕබාසංච සංජානාමි දස්සනංච රූපානං කියන කාරණේ. මේ දර්ශනේ දකින එකයි මේ සිතට එන අරමුණේ සත්‍ය දකින තැනයි. මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රෙත් පෙන්වන්නේ මේ කාරණේමයි. මේ දර්ශනේ බොහෝ අයට අත්දැකීමක් නැති නිසා දකින්න බැරි වෙලා තියෙනවා. මේ අපිම විතරද කොයද මේ දේශනේ කරන්නේ? අපට විතරමද මේ අත්දැකීම තියෙන්නේ? කිසිවෙකුට මේ අත්දැකීම නැති බවයි පේන්නේ. එහෙමනම් දරා ගන්න නිහතමානීය ප්‍රකාශ කරමි. ඒ අත්දැකීම අපට තිබෙනවා. හේ ඕපාසංච සංජානාමි දස්සනංච රූපානං කියන්නේ රූප දර්ශනයේ දර්ශන ඥානේ ඒ දර්ශන විසුද්ධියටපත් වුණු. ඒ අත්දැකීමෙන්ම දකින ඒ ධම්ම චක්කුසේට හසු වෙනවා. වෙන්ද විදිහටම පේනවා වෙන්ද විදිහටම ඇහෙනවා දැන්නවා කියවන්නේ නිසයි. නමුත් ඊට අදාළ ඒ මිදුණු අවදිමත් ස්වභාවයක් ඔබ අත්දකින්නවා. ඒ දාර්ශනේනුයි මතුවන්නේ. එයයි අපි අවදිය කියවේ මොහොතට අවදිය කියවේ අනිමිත්ත සමාධිය කියවේ. ඒ අත්දකින්න කාරණයක්. මේ පොතක ලියන එකක් නෙමෙයි. ඔබ අත්දැකිය යුතුමයි. එය අසුවන්නේ ඔබගේ ඥානෙටයි සිහියටයි. යෝනිසෝ මානසිකාරය තථාබුත ඥානයත් මේ මගේ යනවා කිව්වේ අන්නේ දර්ශනේ දකිනම් තමයි ඔබ ඒ සම්මා දිට්ඨිය අමුවන්නේ. ඒ වුණත් ඔබ සම්මා ආජීවය දෙනවා. එතන සිහියයි පවතින්නේ. ඒ විඥාන මායාවට ඔබ අයිති නෑ. මිදිලයි ඔබ ඉන්නේ. කෙනෙක් නෑ පුජ්‍යලයක් නෑ. සත්ව පුජ්‍යල දෘෂ්ටියෙන් මිදිලා. ඒ ස්වභාවය පමණයි ඒ බුද්ධ ස්වභාවයයි. ඒ සම්බෝධියට පෙරත් අත්දැක්ක කියලා බුදුන් වහන්සේ මෙතනදී විශේෂ කාරණයක් ඉස්මතු කරන්නයි යදන්නේ. මේ උපක්ලේශ ගැනයි කියන්නේ. එන ඔබ දැන් ඒ ඒ අවදී ඔබ අත්දකින්නවා. අපි හිතනවා ප්‍රායෝගිකයි ඔබ මේ ධහම තුල ඒ වාග්යවන්තීන් අද බුද්ධෝත්පාද නාලිකාව සවන් දෙනවා. ඔවුන්ට මේ පෙන්වා දිය යුතුයි තව තව පිරිසිදු කළ දිය යුතුයි. ඒ වෙනුවෙන් තමයි මේ සූත්‍රය අපි උපක්ලේ සූත්‍රය තුළ බුදුන් වහන්සේ මේ දර්ශනය තුළ තියෙන උපක්කලේසේ පෙන්වන්නේ. ඒ සියුම්ම සැඟව ගිය කෙලෙසයක් නිසා මේ දර්ශනේ ඇති වෙනව නැති වෙනව Tamanටත් අත්දකින්න ලැබෙයි. අනි සියුම් කෙලෙසේ බුදුන් වහන්සේ ඉස්මතු කරනවා. මේ අනුරුද්ධ තෙරුන් වහන්සේට මේ දර්ශනේ දකින් නැති හේතුව පැහැදිලි කරනවා. ඒ දර්ශනයට අවදි නොවි මේ හේතුව පැහැදිලි කරනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පැවසුවා ඒ ඒ දර්ශනයේ ඒ ඒ ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පැවසුවා බුදුන් වහන්සේට තංච නිමිත්තංච පටිද්ධාමාති ඒ කියන්නේ විහාරංච අන්තරා දායති දස්සනංච රූපාන ඒක ඉදිරියේදී දකින්න ලැබේ කියලා අධිගතෝ පාස විහාරෝති කියලා අරමරිය ඥාන දස්සනන්ත අධිගතෝ පාස විහාරෝති කියලා ඒ උත්තරේ මනුස් ධර්මයේ ඉදිරිය දකින බෑ කියලා අනුර ස්වාමීන් වහන්සේ පැවසුවේ. නමුත් බුදුන් වහන්සේට හේතුවයි මේ මේ වදාරන්නේ. බුදුන් වහන්සේ බුදුන් වහන්සේ අත්දැකීමක් ප්‍රකාශ කරනවා. ඒ සම්බෝධියට පෙර බුදුන් වහන්සේත් මේ අත්දැක්කා කියලා. ඒ දර්ශන ඥානෙ අත්දැකී අත්දැකීම ප්‍රකාශ කරනවා. ගොඩක් අය මේ ධර්මයේ පටලව ගන්න මෙතන ඕබ්බාස කියන වචනේ නිසායි. හිතනවා අර සමත සමාධියේ තියෙන ඕකා ඕකාස ඕබාස ඕබාස කියලා. එතන තියෙන ආලෝක අර සමතය තුල මතුවෙන ඒ නිමිති ආලෝක නිමිති. මේ එහෙම එකක් නෙමෙයි. මේ අනිමිත්ත සමාධිය තුල ඔබ අත්දකින්නේ ඒ දර්ශනයයි, අවදියයි, ඒ ප්‍රඥා ලෝකයයි, ඒ ධම්ම චක්කුසේ අවදිවීමයි. ආලෝකෝ උදපාදී අන්න එතනයි තියෙන්නේ. චක්කුන් උදපාදි ඥානං උදපාදි විද්‍යාව උදපාදි ආලෝකෝ උදපාදි. ඒ දර්ශනය ඔබ දකින්න එකක්. ඕපපාතික පොතක තියෙන දෙයක් නෙමෙයි. ඔබට අත්දකින්න ලැබෙනවා. ඒ මග තමයි අපි මේ දර්ශනය ගැන දර්ශනය පිරිසුදු කරගෙන ඒ සත්‍ය ඥානය පිරිසුදු කරගෙන දේශනා කරේ ඒ ඔබට ඒ ඔබට අත්දකින්න සලස්සන්නයි. ඔබට මේ සාන්දිටික වේ යුතුයි. අපි දන්නා බොහෝ අය අත්දකින්න. හැබැයි පවතින්නේ ඇත්ත මුලින් මුලින් පවතින්නේ නැහැ. ඇති වෙලා නැති වෙනවා. ඒක බුදුන් වහන්සේත් මෙතන ප්‍රකාශ කරනවා. ඒකට හේතුවත් ප්‍රකාශ කරනවා. මමද සම්බෝධියෙන් පෙරම අනබි සම්බුද්ධ ඒ බෝධිසත්ව උයේම ඒ පරිකර්ම ඕබාසේ හා රූප දර්ශනය හැඳිනීමි. අන්න එතන පරිකර්ම කියන ඒ වචනේ දාලා තියෙන්නේ අර මෙතන අනිමිත්ත සමාධිය තුලත් මේ වචනම තමයි බුදුන් වහන්සේ භාවිතා කරන්නේ එදා වේදයේ තුල තිබුණු ඒ පස්වක තවසෝ ඒ මහණුන්නේ තපස්වරු කරපු ඒ වචන වුන් භාවිතා කරපු වචනම තමයි බුදුන් වහන්සේ මේ බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන මේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේදීත් බුදුන් වහන්සේ භාවිතා කරන්නේ. ඒක නිසා බොහෝ අය රැවටිලා ඉන්නේ. මේ ඕබාස කියන්නේ සමතේ තියෙන එක මේ කියලා. විසුද්ධි මාර්ගයේ ලියනකොට බුද්ධකෝස ආමුදුරෝ ඒ බුද්ධකෝස ආමුදුරිතපු දෘෂ්ටියේ ඉඳගෙනයි ලියන්නේ. ඒ වේදේ තුල තියෙන ඕබාසමයි. මේ එක නෙමෙයි. බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන්නේ ඒක නෙමෙයි. පෙරණැසු විරුද්ධාම කියන්නේ තිබිච්ච එක නෙමෙයි. මේ අනිමිත්ත සමාධිය කියන්නේ නිමිතිගත සමාධියක් නෙමෙයි. එයයි සවිතක්කන් සවිචාරන් සමාධියක්. ඒ මානසිකාරයක් මෙතන තියෙනවා. ඒ මානසිකාරයේ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන මානසිකාරයක් තියෙනවා. ඒ මානසිකාරෝතී උන් නැත්තම් ඒ ඕබාසේ මතුවන්නේ නැහැ. ඒකයි මේකට හේතුව. ඒ කියන්නේ ඔබට තියෙනවා සවිතක්ක සවිචාරය එන අරමුණේ සත්‍ය දකින්න. යෝනිසෝ මානසිකාරයේ තථාභූත ඥානයක් තියෙන තැන මේ අරමුණේ එහෙම දෙයක් නැති බව බාහිර ඔබ අභ්‍යන්තරයේ මානසිකාරයක් තියෙනවා සිද්ධ වෙන්න ඕනේ. ඒ සත්‍ය ඒ යථාභූත ඥානය ඔබ එන අරමුණේ සත්‍ය දැකිය යුතු වෙනවා. එහෙම වුණොත් තමයි ඔබ මිදෙන්නේ. ඒයි සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන තියෙන මානසිකාරෝති කියපු තැන. මෙතන මානසිකාරයක් තියෙනවා. අතන විතක්ක ਵਿਚාර සංසිඳන සමාධියක් තියෙන්නේ. මෙතන සවිතක්කන් සවිචාරන් සමාධියක් තියෙන්නේ. මෙයයි බුද්ධ වචනේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ සමාධිය නම් අනිමිත්ත සමාධියයි. ඒ විදර්ශනා ධූරය තුළින් ඔබට හමු වෙනවා. මේ ග්‍රන්ථ ධූරයෙන් ඔබ විදර්ශනා ධූරයේ මතු කරගන්න දක්ෂ විය යුතුයි. එහෙම වුණොත් පමණයි ඔබට නිවන් මඟ කරවන්නේ. ඉතින් ඔබ හඳුනා ගත යුතුයි. අනුරුද්ධේනේ තොප අද මේතනදී අර කාරණාව කියලා කියනවා. මාගේ ඒ පරිකර්ම ඕබාසේදී අන රූප දර්ශනයේද නොබෝ කල්හිම අන්තරිත වී අනුරුද්ධේනි මට තෙල සිත්වී ඒ කියන්නේ අන්තර්බීතවිය. ඒ කියන්නේ රූප දර්ශනේ ගිලී ගියා කියනවා. ඒ කියන්නේ මතුවෙලා නැති වුණා කියනවා. ඒ කියන්නේ ඔබටත් ඒ අත්දැකීම ඇති. ඔබ මේ බාහිර දෙයක් නැති බව දැනනකොට සිත දෙයක් නැති බව දකිනකොට ඔබට ඒ අවදිමත් ස්වභාවය මතුවෙනවා. ඔබ බොහෝ අවස්ථාවල ප්‍රකාශ කරනවා. මුකුත් දැනෙන්නේ නැති ස්වභාවයක්, මිදුණු ස්වභාවයක් මතුවෙනවා කියලා. ඔබ එතන කරන්න දේවල් හොයනවා. පටිච්චසමුපාදය හරි මොනවා හරි මෙතන මුකුත් නැති වෙන ස්වභාවය දැකලා. නමුත් ඒක නිසාමයි ඒක පිරෙන්නේ. ඇත්තටම එතන ඔබට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ රාග දේශ මොහ සංසිඳෙන්නේ කෙලෙස් සංසිඳෙන්නේ ඒ සැබෑ ලෙසම ඔබ මේ අරමුණු සත්‍ය දැකලා මිදෙන ඒ අවදිමත් ස්වභාවය මතුනොත් ඒ තුල ඔබ ඒ මතුවෙන ස්වභාවය තුල ඔබ මේ එකකටවත් ඇලිලා නැති ස්වභාවයකුත් මතුවෙනවා. ඒක තුල ඔබ රැවටෙන්න ඉඩ තියෙනවා. එතන ඔබ රැවටුනොත් ඔබ වෙනින් මානසිකාරයකට යනවා වැරදි මානසිකාරයකටත් යනවා. මෙතන තියෙන උපක්ලේශ ගොඩක් තීන විද්‍ය ඇති වෙන්නත් පුළුවන්. අපි ඒක කතා කරමු. බුදුන් වහන්සේ මේ සියල්ලම මෙතන පැහැදිලි කරන දිගටම. එතකොට අනුරුත්තේනේ මට තෙල සිත්ය යම් හේකින් මාගේ ඕබාසේ අතුරුදාන් ඒ රූප දර්ශනේ අන්තර්බීත වේද ඒ අතුරුදාන් වී ගියේද ඊට හේතු කවරේය ඊට ප්‍රත්‍ය කවරේද අනුරුද්ධේනි එසඳ මට තෙලසිත්තේ මට විචිකිච්ඡා උපත මට අන්න එතනදී විචිකිච්ඡාවක් උපන්නා. ඔබටත් ඇති විචිකිච්ඡා. මේ නිවන් මාර්ග වැරදිද? බොහෝ අයට මෙතනට එනකොට ওই ප්‍රශ්න එනවා. දැන් හැම දෙයකම මිදෙන ස්වභාවයක් දැනෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මේ අරමුණේ මිදෙනකොට අර නිකන් පාළු ස්වභාවයක් දැනෙන්න ගන්නවා. මේ දියුණු තනක් කියලා දැනෙන්නේ මේ පිරිහීමක් කියලා හිතෙන්න පුළුවන් අනිත් පැත්තට. දැන් මෙතනදී අර විරාගී ස්වභාවයක් දැනෙන ගන්නවා. නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති කියන ස්වභාවයක් මතුවෙනවා. හැබැයි එතකොට මොකද වෙන්නේ විචිකිච්ඡාවක් එනවා. ඒ විචිකිච්ඡාවත් එක්ක අර අවදිමත් ස්වභාවයත් ඔබට අහිමි වෙනවා. ඒකයි පාරුව පෙරලෙනවා කියුවේ. මගම නමක පැටලෙන තැන මෙතනයි. ඒතකොට මේ කාරණා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. සෝ කෝ පණ මේ ඕබාස න විරස්සය අන්තරදාති දස්සනංච රූපාණං ඒ රූප දර්ශනයයි මේ ගිලිහිලා යන්නේ. තස්ස මයං අනුරුද්ධා ඒතදෝසි. කෝ නුකෝ හේතු කෝ පච්චයෝ හේතු ප්‍රත්‍ය කිම කියලා. යේන මේ ඕබාසෝ අන්තරදායති දස්සනංච රූපන්ති තස්ස මයං අනුරුද්ධා ඒතදෝසි විචිකිච්ඡා කෝ මේ උපාදී අනුවිචිකිච්ඡාව ඉපදෙනවා විචිකිච්ඡාව නිය මෙතන උපක්ලේශයක් විදිහට ඔබගේ ඒ දර්ශනය ඒ දර්ශනයටපත් වීම ඔබට අහිමි වෙනවා. ඒ විචිකිච්ඡාව නිසා ඒ උපක්ලේශයක් විදිහට ක්‍රියාත්මක වෙන බව මේ පෙන්වා දෙන්නේ උපක්ලේශ සූත්‍රය තුලයි. ඒ දර්ශනයේ වැහෙන්න හේතු වෙනවා කියන එක. අපට ඕන උනේ ඔබට අන්නේ පණිවිඩය දෙන්නයි. උපක්ලේශ සූත්‍රය අපි ගන්න හේතුව අපි දන්නවා බුදුන් වහන්සේ මෙතන උපක්ලේශ පෙන්වන බව. අපි දන්නවා මේ බුදුන් වහන්සේ පෙන්නන්නේ ඔබ දැන් මාර්ගය තුල හොඳින් මාර්ගය පිරිසුදු කරගෙනයි තියෙන්නේ. ඔබ හොඳින් දැන් දකින්න බාහිර දෙයක් නැති බව, සිතේ දෙයක් නැති බව. හැබැයි ඔබට දැන් සැක මතු වෙනවා. මෙතන එනවා නිබ්බිදාවක් විරාගයක් ඇති වෙනවා. මේකේ අරමුණු බැස ගන්නෑ. අරමුණු මිදෙනවා. සංකාර උපේක්ෂාවට ලං වෙන තැන ඒ පටිසංකාර ඥානෙත් කියන්නේ මෙන්න මෙතනමයි. ඒ උපක්ලේශ මත වෙන තැනයි මේ කතා කරන්නේ. ඒ විචිකිච්ඡා හේතුවෙන් මාගේ සමාධි ගිලිහින සමාධි ගිලිහුණු කල්හි ඒ ආభాසයත් රූප දර්ශනයත් අන්තර්භීත විය. ඒ කියන්නේ විචිකිච්ඡා හේතුවෙන් අර අනිමිත්ත සමාධියයි ගිලිහෙන්නේ. ඒ අනිමිත්ත සමාධිය ගිලිහෙනකොට ඒ ඕභාසයේ අර දර්ශනේ අර අර මතුවෙන අර අපි කිව්වේ හැම වෙනද විදියටම පේනවා වෙනද විදියට වැයෙනවා වෙනද විදිහටම දැනෙනවා. හැබැයි එකකටවත් අයිති නැති ස්වභාවයක් මතුවෙනවා කියලා. අනේ අනේ ප්‍රඥා ලෝකේ මතුවෙන අවදිය ඔබට අයිමි වෙනවා. ඒ අන්තර්බීත වෙනවා කියුවේ අතුරුදාන් වෙනවා කියන එකයි. එතකොට සමාධි සමාධි චුතේ ඕබාසේ අන්තරා දායති දස්සනංච රූපාණ අන්න දර්ශන ඥානයත් අරූප දර්ශනේ ඔබට ඒ ඒ දර්ශනයට පත් වෙනවා කියන තැන තියෙන ඒ අවදිමත් ස්වභාවය බොහෝ අය කතා කරන මොහොතට අවදිය ඒ අතීතනාත්වගාමීය නප්පටික්කාංකේ අනාගතම් පච්චුප්පන්නංචේ ධම් තථාතුරි පද්ධති කියලා බද්දේක සූත්‍රයේ බද්දේක රත්න සූත්‍රය තුළ පෙන්නන මේ අවදිය ඇති වෙන්නේ මේ දර්ශන ඥානෙ තිබ්බොත් විතරයි කියලා අපි කියවන්නේ නිසයි. ඒ තමයි මොහොතට අවදිය කියන්නේ වෙන එකක් නෙමෙයි. මේ අතීතයේ සිතත් මේ සිත තමයි. මේ මොහොත විතරයි අනාගත සිතත් මේ මොහොත විතරයි. අපි මේ මොහොතේ සිතේ සත්‍ය දකින්න එපේ. ඒ සත්‍ය දකින්නවා කියන්නේ ඒ සිතේ යථාභූත ඥානය යෝනිසෝමනසිකරේ අරමුණේ සත්‍ය දකින්න එපේ. නැත්තම් ওই මොහොතට අවදි කාටද හම්බ වෙන්නේ? ওই මොහොතට අවදි එතකන් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒ අරමුණේ සත්‍ය දකින්න තැන ඒ දර්ශන ඥානය තිබ්බොත් විතරයි ඒක මතුවෙන්නේ. එහෙනම් ඒ දර්ශන අවබෝධය වැදගත් වෙන්නේ. ඒ සත්‍ය ඥානයයි මෙතනදී වැදගත් වෙන්නේ. බොහෝ අය මේ ධර්මය හුඟා පටලෝගෙනයි තියෙන්නේ. ඒ සමත භාවනාවත් එක්කයි පටලෝගෙන තියෙන්නේ. ඕබාස කියන වචනේ තෝරගන්න බැරුවයි පටලෝගෙන තියෙන්නේ. හිතනවා මේ ලක්කන පදට්ටා දාන විදිහට මේ රූපේ ඇතුලෙන් දැකලා ඒ ඇතුලෙන් මේක පුළුවන් කියලා නිවන් දකින්න. නෑ. ඔබ උත්සාහ කළ බලන්න. එහෙම වෙනවා නම් හොඳයි. හැබැයි එතන නෙමේ මේ විදර්ශනා দূරේ තියෙන්නේ. සමත විපස්සනා යුගන්ධන් ගමනක් කියන්නේ මේතන හොඳ හොඳට සිත විසිරෙන්නේ නැතුව හොඳට චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනි. මේ අරමුණු දැක දැක මිදෙන ගමන. මේ කෘත්‍ය ඥාණයටයි අවශ්‍ය වෙන්නේ. එතන තියෙන්න ඕනි හොඳින් ඒ සිහියේ සිහිය එලව ගන්න ඒ ආතාපි සම්පජාන සතිමා කියන තැනට හොඳ සිහියක් තියෙනවා. කෙලස් තවන වෙර ඇති වීරියත් එතකොටයි ඔබට හොඳින් ඒ ඵලදායි වෙන්නේ. එහෙනම් ඒ අරමුණ දැකලා මිදෙන්නේ. ඒ අරමුණ සිහියක් තිබ්බොත් තමයි. එයයි විදර්ශනාව කියන්නේ. ලෝකෙට හඳුන්වලා දෙන ඒ විදර්ශනා ධූරේ ඔබ සමතේ අවශ්‍යයි. ඔබ හිතන්න එපා ඒක තුල රූපකාණ්ඩ බෙද බෙද බැලුවා කියලා. ඔබ ඒ තිනිමිත්‍යා දෘෂ්ටියේ. ඇයි ඒ ඉන්නේ හරියට පොට්ටපාද හිටපු තැන. පොට්ටපාද ඔය සූත්‍රය දිහා බලන්න. ඔබ යන්නේ ඒ ගමනයි. ඒ ගමන තුල ඔබ ඒ විතක්ක ਵਿਚාර සංසිඳන ඒ සමත සමාධියකුයි ලබන්නේ. ඒ සමත සමාධිය තුල ඔබට එන්නේ හමුවන්නේ අසඤ්ඤ තලයමයි. ඒ අසඤ්ඤ තලයටයි ඔබ යන්න හදන්නේ. ඔබට නිවන් මඟ හමුවන්නේ නැහැ. ඔබ ඔය හොද හොයන සමාධිය කියලා කියන්නේ ওই නිමිති සති නිමිත්ත වඩලා හොයන සමාධිය ඔබ තාම හරි බොළඳයි. තාම ඔබ මේ ධර්මයේ දැකලා නැහැ හරියට. ඒ සති නිමිත්ත වඩලා ඒ සමාධි ලබන එක ඒක බොහොම බොළඳ බොළඳ ලාභ බොළඳ තැනක්. එතන නෙමෙයි මේ ධහම තියෙන්නේ. මේ ධහම තියෙන අනිමිත්ත සමාධිය තුළ ඉදබික්ක වේවික්කු මේ ශාසනයේ සමාධි බොජ්ජංග ධ්‍යාම වදාමි කිය බොජ්ජංග සූත්‍රවල අන්නේ නිසයි. ස්වාමීනි අන්තර පිරිවැඩිනොත් බොජ්ජංග වඩනවා ස්වාමීනි. එසේ මානෙනි නමුත් අන්තර පිරිවැඩියන් වඩන බොජ්ජංග ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ බොජ්ජංග නොවේ මානෙනි. ඔබ බලන්න අපගේ බොජ්ජංග දේශනා. බොජ්ජංග සූත්‍රය අපි පැහැදිලි කරලා තියෙනවා. මීට කලින් මීට බොහෝ කලින් මේ සූත්‍ර අපි පැහැදිලි කරා. එදිරි අපි පැහැදිලි කරපු කාරණාව තෝකමයි. වියලි තනක් දමයිද වියලි ගොමක් දමයිද කියලා කියවේ. ඒ සූත්‍රවලයි. ද්වේතානුපස්සන සූත්‍ර ගණනාවක් ඔබට පෙන්නවා ඉදිරිපත් කළා. එතන විශේෂ කාරණයක් මේ දර්ශනේ දකින්න තැන අජ්‍යත බයිද්දා කියලා දකින්න තැන අද රූපේ ඔබ හොයන්නේ බාහිරින් සමතේ අද විසුද්ධි මාර්ගය තුළ යන ඔක්කොම අතරමං වෙනවා. විසුද්ධි මාර්ගය තුළ බාහිරින් රූපේ කතා කරන්නේ. රූපේ දකින්න යන්නේ බාහිර රූප ලක්ෂණ කියාගෙන. නාමයේ දකින්න යන්නේ සිතේ කියාගෙන. නාමයේ රූපේ කියලා අන්ත දෙකක් හදාගෙන ඔබ ඉන්නේ අවිද්‍යාවමයි. ඔබට තාම අවිද්‍යාවෙන්වත් ගැලවෙන්න බැරි වෙලා. ඔබ හරි අසරණයි එතකොට. ඔබ නිවන් මාගේ කියලා ලොකු ලොකු මොකද්ද දෙයක් හදාගෙන ඉන්නවා. නමුත් මේ පේන මේ මේ මේ ඔබට මනාකොට පේන දේ ඔබ ගන්නෙ නෑ. ඔබ හිතනවා මේ කණික සමාධියයි. මේක සුෂ්ක සමාධියයි. මේක සමත සමාධියයි. ඔබ ඔබට හිතෙන තරම් පුළුවන් තරම් ඔබ පටලවා ගන්නවා. පොතුත් ලියාගෙන ගොඩක් තියෙනවා. හොඳයි හොඳයි. ඔහොම කරගෙන ගිහින් බලන්න. ඒ කණික සමාධිය කුමක්ද කියලා. නෑ මේ සුෂ්ක සුෂ්ක යානික රහතන් වහන්සේ සමත යානික රහතන් වහන්සේලා කියලා කිව්වේ මේ සමතේ අඩු නම් සමතේ වැඩියෙන් වඩන එකටයි සමතයානික කියන්නේ. සුෂ්ක යානික කියලා කියන්නේ සමතේ හොඳින් තියෙනවා නම් කෙලින්ම විදර්ශනයේ වඩන එකයි. විදර්ශනයට එන එකයි. නමුත් එකම මගයි තියෙන්නේ එකම එකම තොටු පොලෙන් ඔබ බහින්න තියෙන්නේ. එකම ගඟටයි ඔබ බහින්නේ. මොකද්ද ඔබට කරන්න තියෙන්නේ? එන අරමුණේ සත්‍ය දකින්න එකමයි. ඔබට මේ ධර්මයේ අග මුල මැද ඔබ ගලපගෙන නැත්තම් ඔබ අස්සරණ වෙලා නිකන් ඔහේ සති නිමිත්ත වඩ වඩ ඔහේ හුස්ම දිහා බලාගෙන ඉදී. සති නිමිත්ත වල සමාධියයි කියලාම මැරලෙයි. දැන් දසක ගානක් මේවා කරා මදිද? තවත් කරන්න ඕනි දෙහනම් කරගෙන යන්න. නමුත් යමෙකුට දැස් විවර වුණොත් බුදුන් වහන්සේට වගේ පස්සක තවුසගාව හිටියට පළක් නැති බව තේරිලා ආලාර කාලම උද්දක රාම්පුත්‍ර ගුරුවරු ගාව හිටියට පළක් නැහැ කියලා තේරිලා අර හනිමිටිය කරේ තියාගෙන ඉන්නේ නැතුව දිමට දානවා වගේ සත්‍ය දැනෙනකොට සත්‍ය අන්න නුවණින් විමසනවා. අන්න සත්‍ය නුවණින් විමසන්නේ මහා බුද්ධිමතුන් ප්‍රඥාවන්තයින්. ඒ ප්‍රඥාවන්තයටයි මේ ධාම තියෙන්නේ. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස කියවන්නේ නිසයි. ඔබ පොඩ්ඩක් හොඳින් අධ්‍යයනය කරන්න. මේ කියන දේවල් හොඳින් විමර්ශනය කරන්න. ඔබට ප්‍රඥාව නැතුවා නොවේ. ඔබ ඉන්න දෘෂ්ටිය වැඩි නිසායි ඔබට ඒ හඳුනා ගන්න බැරි. මේ නිවන් මඟ අති සුන්දර ගමනක්. කියයි නෑ එහෙම සුන්දරත් නෑ. ඒ ඔබගේ දෘෂ්ටියයි. ඔබ ප්‍රායෝගිකව අත්දකී නම් ඒ සාන්දිටික ධර්මයයි. ඒ ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි. තවත් විශ්වාසයක් ඇදහිල්ලක් වෙන්නේ ඔබ කියන එකවත් අප කියන එකවත් කවුරුවත් කියන විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. ඔබට ප්‍රත්‍යක්ෂ ධර්මය ඔබ බාර මේ දර්ශනය කියන්නේ අපි මනාකොට දැන් පැහැදිලි කරලා තියෙනවා අපි හිතන දේවල් ඒ අපි හිතන දේවල් කොහෙවත් නැහැ. ඒකයි මේ ශබ්ද වර්ණ මේ මහනිදාන සූත්‍ර පෙන්නුවේ ඒ කජ්ජනීය වග්ග පෙන්නුවේ ඒ මේ මේ මොනවද මේ සූත්‍ර වල තියෙන්නේ සංචේතන සූත්‍ර වල මේ සිත හැදෙන හැටි මේ හොඳට මනාකොට මේවා අපි පිරිසිදු කරා මහනිදාන සූත්‍ර සලායතන සූත්‍ර සංචේතන සූත්‍ර ස්කන්ධ සූත්‍ර මදුපිණ්ඩික සූත්‍ර මේ කජ්ජනීය වග්ගයේ කජ්ජනීය සූත්‍ර සාරුප්ප සූත්‍ර මේ හොඳට අපි පෙන්නවා මෙවන් අපි සුද්ධ කරේ කුමක්ද? බුදුන් වහන්සේයි මෙහෙම දේශනා කරේ. ඒ පුබ්බේ නිවාසානුස්සය ඥානෙ පහළ වෙන්නේ. ඒ මනාකොට ඒව නුවණින් දැක්කොත් විතරයි. ඔබ තාම ත්‍රිවිද්‍යාවත් ඔබට හදා ගන්න බෑ. මේ ෂණ සම්පත්තියවත් ඔබට තාම හරියට ගලප ගන්න බෑ. ඔබට මේ පුබ්බේ නිවාසාන ඥානයත් ගලප ගන්න බෑ. ඔබට ආසවක්ඛ්‍යා ඥානෙත් ඔබට වැටෙන්නේ නෑ. මේක සාන්දිටික ධර්මයක අගමුල මැද හොඳින් ගැලපෙනවා. ඉතින් මේ දකින්න මේ ඥාන දර්ශනය කියන්නේ ලොකු කතාවක්. අතරම ලොකු කාරණයක්. අතර මේ වෙනද විදිහටම පේනවා වෙනද විදිහටම ඇහෙනවා වෙනද විදිහටම දැනෙනවා. නමුත් ඒකකටවත් අයිති නැති ස්වභාවයක් අවදි වෙනවා කියන තැනයි අන්න ආෝක්බාස කියලා කියන්නේ. අන්න ආලෝකෝ උදපාදි. අන්න චක්කුන් උදපාදි ඥානං උදපාදි විද්‍යාව උදපාදි ප්‍රඥා උදපාදි කිව්වේ අන්න එතනයි මේ ඕබාස කියලා කියන්නේ. එතන දක ගන්න මහා නුවණක් ඔබට තියෙන්නත් ඕනේ. ඒ සමාධි චුතේ ඕබාසෝ අන්තරාදා ඇති දස්සනංච රූපාණං ඒ දර්ශන ඥානෙ අන්න ඒ රූප දර්ශනේ අන්තරිත එතකොට ඒ ඒ සමාධියේ ගිලිහුණු කල්ලි ඒ ආభాසයේ ඒ ඕභාසයේ රූප දර්ශනයත් අන්තර මේ ඕභාසයේ රූප දර්ශනය කියලා කියන්නේ එහෙනම් ඉතින් ආලෝකය කියනකොට ඕභාසයේ රූප දර්ශනය කියන්න ඕනේ දර්ශන ඥානෙ දර්ශන සමාපත්තිය ඕබාස oh, කියලා නිකන් ඉන්නේ මේ මනාකොට මේක ඔබට දකින්න ලැබෙනවා. සමා සමාධිම්හි චුතෝ ඕබාසෝ oh, අන්තරාදායති දස්සනංච රූපාණං ඒ දර්ශන ඥානෙත් මතු වෙන මේ ඔබසේ oh, ඒ ආවතියයි මේ කතා කරන්නේ. එයා ඒ ප්‍රඥා ආලෝකයේ ඒ ඒ ඔබට දකින්න ලැබෙනවා. අත්දකින්න ලැබෙනවා මේ කාරණේ. හැබැයි ඒක ගැඹුරු නුවණට හසු වෙන්නේ. යම් පරිදි මට විචිකිච්ඡා නූපදනේද මම එසේ කරමි කියායි අනුරුද්දේනි මම නොපමාව වැර ඇතිව නිවනට මෙහෙයු සිත් ඇතිව වාසය කරමි ඒ ඕභාසයත් ඒ රූප දර්ශනයත් හැඳිනිමි අන්නේ ආභාෂ රූප දර්ශනයත් ඒකටයි මේ තියෙන්නේ ඒ දර්ශන ඥානේ දර්ශනටපත් වෙනවා කියන්නේ එතනමයි ඕභාසය කියන්නේ වෙන උපාසයක් නැහැ. ඒතර හඳුනා ගනීද ඊට එළඹ වාසය කරයි. සීනුවන පවත්නවා කියන එකත් කියනවා. ඒක දකින්න එක පාසු නෑ. ඔබත් එක මොහොතක් ඔය දැකගත යුතුයි. දැන් මේ දැන් මේ පරයන්කේ ඉඳන් කරන එකක්ද මේ කියන්නේ? නෑ. මේක පරයන්කේ හිටියත් සක්මනේ හිටියත් මේකට ඉරියව්වක් නෑ. මේ අරමුණේ සත්‍ය දකින්න එකයි මේ කියන්නේ. ඒ නිමිත්තක් ගැනයි මේ කියන්නේ. ඒ නිමිතික ඒ නිමිත්ත අනිමිත්ත සමාධියයි මේ කියන්නේ. ඒ ඔබ දකින්න මේ නුවණ. නුවණින් දකින්න මේ කාරණා. එතනදී යම් යම් පරිදි මට විචිකිච්ඡාව නූපද නේද? අන්න මම එසේනම් බුදුන් වහන්සේ දේශනා කරනවා අනුරුද්ධේ නොපමාව ඒ නිවනට මෙහෙ මෙහෙ මේ මෙහෙ යූ සිත් ඇතිව. ඒ කියන්නේ ඒ නිවනට මෙහෙ සිත් ඇතිව ඒ මානසිකාරයක් තියෙනවා එතන. මනසිකරෝති කියලා අනිවාර්යම සූත්‍රයේ සඳහන් වෙනවා ඇතේ කියන්නේ. සෝ භං තථා කරිස්සාමි යතා මේ පුන්න විචිකිච්ඡා යතා මේ පුඤ්‍යත විචිකිච්ඡා උපජ්ජි ස්ථಿತಿ උපජ්ජ ස්ථಿತಿ තර සෝකෝ අහං අනුරුද්ධ අපමෙත් අපමෙත්තෝ ආතාපි පහිතත්තෝ විහරත්තෝ ඕබසංච සංජානාමි දස්සනංච රූපාණං ඒ එතකොට අප්පමාතෝ ආතාපි පහි පහිතන්තෝ එතකොට කෙලස් තවන වැර ඇති මේ කෙලස් පස්සේ මේ මේ මේ එහෙම එහෙම කතාවක් නෙමෙයි මෙතනමයි කෙලස් සංසිඳෙන්නේ මේ එන අරමුණේ සත්‍ය දකින්න තරමයි කෙලස් සංසිඳෙන්නේ ආයි මෙතන රාගදේශ මොහොසිතට ගන්නෑ මෙතන මිදීමක් තියෙන්නේ මෙතන නිමිත්ත බැසගන්නේ අනිමිත්ත සමාධියයි මේ තියෙන්නේ. මෙතන ආයි කෙලස් පනවන්න බෑ. දෙයක් තියෙන්න ඕනේ. දෙයක් තිබ්බොත් තමයි ඇලෙන්නේ අර ගැටෙන්නේ රාග දේශ මොසිත අට ගන්න. මෙතන රාග දේශ මොසිත පනවන්නත් බෑ. මන නුවණින් මේ කියන තැන බුදුන් වහන්සේ පෙන්නලා දෙන්නේ මේ වටිනාම තැන. ඔබ දිගින් දිගට මේ ධර්මයේ දේශනා හොඳින් අහගෙන ආවනම් ඔබ දැන් මෙතන අවදියෙන් ඉන්නේ. ඔබ දැන් බාහිර දෙයක් නැති බව දකිනවා, සිතේ දෙයක් නැති බව දකිනවා. ඔබ දැන් ඔබගේ මිදීම අත්දකිනවා. ඒ තුලයි මේ කාරණාව ගැබ්බෙලා තියෙන්නේ. බුදුන් වහන්සේත් කියනවා සම්බෝධියට පෙරත් බුදුන් වහන්සේටත් මෙවැනි අත්දැකීමක් තියෙනවා කියලා. ඒ මතු වුණාද ඊට ඒ අනුවම ඊට බැසගෙන අන්න ඒ කටයුතු කරන බව. සෝකෝ අහං අනුරුද්ධ අපමත්තෝ ආතාපි ඒ පහිතත්තෝ විහරන්තෝ ඕබාසංච සංජානාමි දස්සනංච රූපාණ අනේ ඒ අවබෝධය මත වෙනකොට ඒ අවදිය මත වෙනකොට ඒ අවදියට අන්න බැසගෙනවා. ඒ කියන්නේ ඒ අවදියට අරමුණු වෙනවා. ඒ කියන්නේ ඔබ මේ දර්ශනේ දකිනකොට දෙයක් නැති බව වෙන අරමුණ දැකලා මිදෙනකොට එතනට සිහිය ලැබෙනවා කියන එකයි. ඒ අප්පමත්තෝ ආතාපි පහියන්තෝ විහරන්තෝ බසංච සංජාන සංජානානි කියන එක දැනෙන තරමයි. එතකොට දස්සනංච රූපානම් සෝකෝ පනමේ ඕබාසෝ න විහාරංච අන්තරදායති දස්සනංච රූපානම් එතකොට මම නොපමාව එතන වාසය කරන බව දැන් පැවසුවා ඊට පස්සේ කියනවා මාගේ ඒ ඕබාසේ රූප දර්ශනේ නොබෝ කලීම අන්තර්භීත වියන්න අතුරුදාන් වී ගියානම් මට මේ සිත් වෙයි අන්න එතකොට මට මෙන්න මෙහෙම සිතක් පාළ වෙනවා කියලා කියනවා කොනුකෝ හේතු කෝ පච්චයෝ යේන මේ ඕභාසෝ අන්තරාදායති දස්සනං දස්සනංච රූපානන්ති තස්ස මයං අනුරුද්ධා ඒතද හෝසි මනසිකරෝ අන්න මනසිකරෝති කියලා කියනවා මනසිකරෝ කෝ මේ උප්පා උදපාදී අන්න ඒ මානසිකාර්ය තුලින් උපදින උදපාදියක් ගැන කතා කරන්නේ. යේන ඒ මගේ ආభాසයේ ඒ රූප දර්ශනය අන්තරිත වීද එයට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද අනුරුද්දේනි මට මේ සිත්වය මට මානසිකාරය උපන ඒ අමනසිකාර ඒ අමනසිකාරය උපන එතකොට ඒ අමනසිකාරය කියන්නේ මෙතන තියෙනවා දැන් මානසිකාරය කියන්නේ මානසිකාරය එතකොට අමනසිකාරය කියන්නේ අමනසිකාරය දැන් එන අරමුණේ ඒ අරමුණ මානසිකාරය වෙන්නේ එතන අමනසිකාරයක් වෙනවා ඒ තුලයි ඔබාසිය උපදින්නේ ඒ පුදුමාකාර පැහැදිලි කිරීම බුදුන් වහන්සේ එතන ඒ අමනසිකාරෝති කියන වචනේ තුලින් ගන්නවා. එතකොට මට අමනසිකාර උපන අමනසිකාර හේතුවෙන් මාගේ ඒ සමාධිය ගිලීන ආ එතන අමන මානසිකාරේ නොවීම නිසා සත්‍ය නොදැකීම නිසා එනම් සමාධිය ගිලීලා තියෙන්නේ. එනම් පැහැදිලිවම මෙතනදී පැහැදිලි කරනවා අමනසිකාරය උපන අමනසිකාර හේතුවෙන් මාගේ සමාධිය ගිලීනි. සමාධිය ගිලිහුණු කල ඒ ඕභාසය රූප දර්ශනේ අන්තර් බිහිත විය. ඒ අතුරුදාන් විය. අන්න මානසිකාරයක් තියෙනවා මෙතන සවිතක්ක සවිචාර සමාධියක් තියෙනවා. ඒකයි කිව්වේ මේ එන අරමුණේ සත්‍ය දකින තැන. මේ වගේ මානසිකාරයක් කරන සමාධියක් ඔබ සති නිමිත්ත වඩනකොට දැකලා තියෙනවද? එහෙම එකක් හම්බෙන්නේ නැහැ. මේ ඉදබික්ක වික්කු මේ ශාසනයේ අනිමිත්ත සමාධිය තුළ හම්බ වෙන්නේ. ආ දැන් ඔබ කියනවාද ආ මේ අර ඒ උනාට මේ සුෂ්කයානිකය වෙනයිනි සමතයානිකය වෙනයිනි ඔබමයි ඔය බෙදාගෙන ඔබමයි ඔය හිර වෙලා ඉන්නේ. ඔය සමත විපස්සනා යුගන්ධන් කියන්නේ සමතය අඩු නම් සමතය වැඩියෙන් වඩන එකයි සමත පුබ්බංගම ධම්මා විපස්සනා භාවයේ තබ්බා කියලා කිව්වේ. ඔබට තාම ඒවා ගැලපෙන්නේ ඔබ තාම මේවලා අර ලද්ද බොළඳ විදියට ධර්මයේ දකින්නේ. එතකොට සමත විදර්ශනා අඩුවෙන් තියෙනවා අන්න සමතේ අන්න එදා විදර්ශනා වැඩියෙන් වැඩියන්න ඕනේ. විදර්ශනා බා එතකොට විදර්ශනා පුබ්බංගම ධම්මා සමත භාවයේ තබ්බා. අනිත් පැත්තට එනවා. සමත විපස්සනා යුගන්ධන ගමන යන්නේ ওই විදිහටයි. මේ එකම ගමනයි යන්නේ. එහෙනම් මේ ඥාන දර්ශන විසුද්ධිය තුලයි මේ ගමන තියෙන්නේ. වෙන ගමනක් නෑ ඔබට. සති නිමිත්ත වඩලා සති නිමිත්තේ සම්මා සතිය නෙමෙයි සති නිමිත්ත කියලා අපි කියවන්නේ ඒකයි. ඒ වේදේ තුල සමාධියයි ඒ තියෙන්නේ කියලා. අද ඔබ තාමත් භාවනා පන්ති වල ඉඳගෙන තාමත් ආරාණවල සති නිමිත්ත වඩන්නේ ඕක කරන්නද? නැත්නම් ඔබ සැබෑ සමාධිය උපදිනවද? සති නිමිත්ත වඩන එකේ කිසි ගැටලුවක් අපිට නැහැ. ඒ තුල සිහිය සතිය එතනට අවශ්‍යයි. සිහිය වැඩෙනවා. නමුත් ඔබ ඒ පැත්තෙන් රූප ලක්ෂණ පදට්ටා දාන කියලා ඒ පැත්තෙන් හොයාගෙන යන්න හදන. ඒ අමාරු වැටෙන හදන. ඒ ඔබට එතනින් නිවන් මාර්ගක් හම්බ වෙන්නේ නැහැ. නිවන් දැකපු කෙනෙකුත් අපිට ධර්මය තුල හම්බ වෙලා නැහැ. ඒක සිද්ධ වෙන්නේත් නැහැ. ඒක ධර්මයේ හැමතැනම ඔබට දකින්න ලැබෙයි. ඒ කමඨාන් කමඨාන් සුද්ධ කරන ඒ මානසික කරෝති කියන මෙන්න මේ තැන ඒ ඒ අමනසිකාරය නිසයි ඒ දර්ශන ඥානෙ නැති වෙන්නේ කියන එක බුදුන් වහන්සේ පෙන්නලා තියෙන උපක්ලේශයක් විදියට. අමනසිකාරය නිසයි දර්ශන ඥානෙ නැති වෙන්නේ කියන එක. එහෙනම් ඔබ එන අරමුණේ සත්‍ය දකීනම් ඒ ඔබට සිහියක් තියෙන්න ඕනේ. ඒ 180 වෙනවා. ඒක අපි කරන හැටි පැහැදිලි කරනවා මනාකොට. ඒ අරමුණු කෙසේද දකින්නේ කෙසේද ඒක ප්‍රායෝගිකව වෙන්නේ කියන එක ඒ දේශනා ඉතාම වැදගත් කොට. හැම අරමුණක්ම දකින්නවා කිව්වට ඔබ බොහෝ දුරට බොහෝ අරමුණු මේ වෙන විටත් ඔබ බාහිර ඇත්තක් නොවන බවට ඒ ඔබගෙන් ගිලිහෙනවා නිබ්බිදාවට යනවා විරාගයට යනවා. නමුත් ඔබට සමහර අරමුණු තියෙනවා බැස ගන්නවා අජ්ජොසායතිට්ඨති. අන්න එතනදී ඔබ අන්න එතන යථාභූත ඥාණයෙන් දැකිය යුතුයි යොනසෝ මනසිකාරයෙන් එතන සති සම්පජාණයෙන් එය හඳුනාගෙන කටයුතු කළ යුතුයි. ඒ එයයි මේ මනසිකාරෝති කියන තැන එයයි සවිතක්ක සවිචාර සමාධියක් ලබන්නේ. එයයි දර්ශන ඥාණයට හේතුව. ඒ ඒ දර්ශනයටපත් වෙන්නේ දකින්නවා නම් පමණයි. ඒ අවදිය ඇති වෙන්නේ එවිටයි. එයයි මොහතට අවදිය කියලා කියන්නේ. අනිමිත්ත සමාධියයි මොහතට අවදිය කියන්නේ. ඒ දර්ශන ඥානෙනුයි මතුවෙන්නේ. නැතුව මේ සිතුවිලි වල මේ මේ අතීත සිත ගිහින් ඉවර අනාගත සිත ඇවිල්ලා නැහැ. ආ දැන් මේ හිතත් ඇත්ත නෙමෙයි කියලා මෝහණයක් වෙන එකක් නෙමෙයි. හිත හිත ඉන්න එකක් නෙමෙයි. එහෙම නැක නෙමෙයි මේ දර්ශන ඥානය තුලින් අවදි වෙනම අවදිය තුල ඇති වෙන ඒ අවදිය තුල ඒයි මොහොතට අවදිය කියන්නේ. ඒයි ඕබාසය කියලා කියන්නේ. ඒයි ඒ අනිමිත්ත සමාධිය තුල උපදින අවදිය. එය අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණිත චේතෝ විමුක්තිය තුල උපදින සමාධිය. සම්මා දිට්ඨියේනුයි එතකොට ඒ සම්මා සමාධිය උපදින්නේ. සම්මා දිට්ඨිය නැතුව ඒකෙන් නැහැ. බාහිර අත්කරගත්ත කෙනෙකුට මේ ධර්ම අමු වෙලා නැහැ කිව්වේ නිසායි. බාහිර ඇත්ත කරගත්ත කෙනෙකුට ඒ බුද්ධ දර්ශනය හමු වෙලා නැහැ. ඉද බික්කු ඒ බික්කු මේ ශාසනයේ හඳුනාගෙන නැහැ තමයි කියන්නේ. මනා නුවණටයි මේ සියල්ලම ගැළපිලා මේ නිවන් මාර්ග විවර කරගත හැකිවන්නේ. ඉතින් ඒ නුවණ ඔබට පෑදෙන්න ඕනේ. ඉතින් මේ බුදුන් වහන්සේ මේ කාරණාව තමයි පෙන්වන්නේ. එතකොට අමනසිකාරෝ කෝ මේ උදපාදී අමනසිකා අමනසිකාරාදි කරංච පනමේ සමාධි සමාධි මති චුතේ ඕබාසෝ අන්තරාදයාති දස්සනංච රූපාණ සෝභා සෝහං තථා කරිස්සාමි යතා මේ ඒ පුනන විචිකිච්ඡා උපජ්ජති න අමනසිකාරෝති එතකොට බුදුන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා ඒ අමනසිකාර උපන අමනසිකාර හේතුවේ මාගේ සමාධිය ගිලිහිනි. ඒ මානසිකාර්යය තිබුණා නම් එතකොට උපදින සමාධිය මොකද්ද? සවිතාර සවිචාර සමාධිය, සවිතක්ක සවිචාර සමාධිය. ඒ කියන්නේ යථාභූත ඥානෙන් සත්‍ය දකින තැන දෙයක් අමුණවන සමාධිය. එයයි අනිමිත්ත සමාධියයි. එය අන්න මානසිකාර්යය තුල උපදින සමාධියක්. ඒ සත්‍ය දකින්න තැන උපදින සමාධියක් සවිතක්ක සවිචාර සමාධිය. ඒ අමනසිකාරය නිසා ඒක මේ මෙනෙහි නොකිරීම නිසා එතකොට සමාධිය ගිලියෙන්නේ. එයයි සත්‍ය. ඒ සමාධි ගිලිහුණු කල ඒ ඕබාස රූප දර්ශනයේ අන්තර්භීතේ සමාධිය ගිලිහුණොත් ඒ අනමස් අනිමිත් සමාධිය නැති තැන ඒ රූප දර්ශනේ ඒ ඒ වෙනද විදියටම පේනවා වෙනද විදියටම ඇහෙනවා දැනනවා කියන තැන ඊට ඊට අදාළ නොවන අර වෙනද විදියටම පේනවා නමුත් ඊට එහා ගිය අර අවදියක් මතුවෙනවා කිව්වේ අපි ඕබාස කියලා අන්නේ ඕබාසයට අයින් වෙනවා ඒ සත්‍යයට ඒකට හේතුව එන අරමුණ බැස ගන්න එකයි එන අරමුණේ සත්‍ය දකින්න නම් එතන මානසිකරෝති කියන එක. ඒ කියන්නේ සවිතක්කයි සවිචාරය. ඒ කියන්නේ යථාබුත ඥාණයෙන් දැකිය යුතුයි කියන එකයි. ඒ හේතුයෙන් මාගේ සමාධිය එහෙමුණොත් ගිලිනවා. එතන අමනසිකාරය සිද්ධ වුණොත්. අමනසිකාරය කියන්නේ මානසිකාරය නොවුණොත්. උපන. එතකොට එයයි උපක්ලේශේ අමනසිකාරයනේ. ඒ කියන්නේ එන අරමුණේ සත්‍ය දකින්නත් නැතිකමයි එතකොට උපක්ලේශය වෙන්නේ. සමාධි ගිලිහුණු කල ඒ අනිමිත්ත සමාධියයි මේ ගිලිහෙන්නේ. සමාධිය ගිලිහුණු කල ඒ අවබෝසයේ ඒ රූප දර්ශන අන්තර්විත වී අන්න යම් පරිදි මට යලි විචිකිච්ඡා උපදනේද මානසිකාර උපදනේද අමනසිකාර උපදනේද මම එසේ කරමි. එතකොට මේ අමනසිකාරය නිසයි එතකොට ඒ හේතුව නිසයි එතකොට අර දර්ශන ගිලිහිලා යන්නේ. එතකොට ඒ අනිමිත්ත සමාධියයි ගිලීලා යන්නේ. සමාධිය ගිලිවුණු කල්ලි අන ඒ ආభాස දර්ශන අන්තර් බීත වෙයි. එය ඒ ඕභාස ඒ කියන ඒ රූප දර්ශනේ ඒ දර්ශන ඥානය තුළ උපදින ඒ එතට කියන බුදුන් වහන්සේ පෙන්වලා දෙන වචනයෙන්ම පෙන්වනවා නම් එතට කියන්නේ දස්සනංච රූපානන්ති කියලා. ඕභාස දස්සනංච රූපානංච. ඕභාස අන්තර්ධායති දස්සනංච රූපානංචේ එතකොට දෛ දාසනංච රූපානංච කියන්නේ සතර ඒරියාව මේක ඔබට දකින්න ලැබෙනවා. ඒක අපි කියුවා අභික්කන්තේ, පටික්කන්තේ, සම්පජානකාරීවති, ආලෝකිතේ, විලෝකිතේ, සම්පජානකාරී සිටින්නවා, රිසින්නවා, සම්පජානකාරී සතර ඒරියාවම සති සම්පජානේ කියන්නේ මේන අරමුණේ අන්න ඒ අමනසිකාරෝති කියන එක නෙමෙයි සවිතක්ක සවිචාර මනසිකාරය කියන්නේ සත්‍ය දැකලා මිදෙන තනානිමිත්ත සමාධිය. එහෙනම් ඒක මහා නුවණටයි හසු වෙන්නේ. ඉතින් එතන උපක්ලේශය කියලා පෙන්වන්නේ ඒ උපක්ලේශය අතිසියුම් තැනකයි. ඒ දර්ශන ඥාණයටපත් වෙන්න බැරි වෙනවා උපක්ලේශේ. කුමද්ද ඒ උපක්ලේශේ? අමනසිකාරෝත කියන එකයි. ඒ කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය නොදකින තැන ඒ අනිමිත්ත සමාධිය මතුවෙන්නේ නැහැ කියන එකයි. තව විදියකින් කියනවා. ඒයි එතකොට ඒ දර්ශනයටපත් නොවන තැනත් එතනමයි. ඉතින් ඒක මේ මාර්ගයේ යන යෝගාචරයේකට එපෙනෙන උපක්ලේශයයි. ඉතින් ඒ ඊටාම ගැඹුරු තැනක් ඒ පෙන්නන්නේ. ඒකේ ඊටාම ගැඹුරු නිසාම තමයි අපි ඒ වෙනුවෙන් මෙච්චර ඔබට දීර්ඝව පැහැදිලි කරන්නේ. එතකොට ඔබ නුවණින් දැකිය යුතුයි මේ කාරණා. ඊටාම වැදගත් මේ පැහැදිලි කිරීම. ඔබටත් ඒක දකින්න ලැබෙනවා. ඉතින් මේ උපක්ලේශ සූත්‍රයේ දෙවැනි කොටසේ අපි හිතනවා මේ කාරණාම ප්‍රමාණවත් ඔබට මොකද මේ දර්ශනයටපත් වෙන හැටි මේ කාරණා තුළ ඔබ අසන්නේ. ඉතින් මේ දර්ශන ඥානයේ ඊටම වැදගත් වෙනවා. ඉතින් විශාල කාලයක් මේ වෙනුවෙන් ගත වුණා. අපි මෙතන තියෙන වැදගත්කම අපි හඳුනනවා. අපි දන්නවා සමාජයට ගිලිලා තියෙන මේ අනිමිත්ත සමාධිය කියලා. අපි දන්නවා සමාධිය මේ ඉන්නේ සමත සමාධියක් කියලා බොහෝ අය මේ සමාධි කියලා හිතන්නේ. ඔය සමාධි භාවයේ තබ්බ සමාධි සූත්‍ර සංයුත්තනිකායේ අපිට හමු වෙනවා. සමාධිය තියෙනවා. ඒ අනිමිත්ත සමාධිය කියලා ඉදපික්කේ බික්කු මේ ශාසනයේ සමාධිය බොහෝ අය අඳුරන්නේ ලෝකයේ ඇත්ත කරගත්ත තැන, බාහිර ඇත්ත කරගත්ත තැන ඒ ඥාන දර්ශන විසුද්ධිය හමුවන්නෙත් නැහැ. ඒ දර්ශනයටපත් වෙන්නේ නැතුව කිසි කෙනෙක් නිවන් දකින්නෙත් නැහැ. ඒ අපි මේ කතා කරන ඒ දර්ශන සමාපත්තිය කියන තැන එහෙම නැත්නම් අපි මේ කතා කරන ඒ ඒ දස්සනංච රූපානංච කියන තැන ඒ රූප රම්මනේ මිදෙන තැන ඒ හමුවනේ දර්ශන දස්සනේ කුමක්ද කියන එක ඇත්තටම ඔබ මේ මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැනයි ඒ දර්ශනය ඔබට මතුවන්නේ. එයයි මෙතන තියෙන වැදගත්ම කාරණේ. එයයි අනිමිත්ත සමාධිය වන්නේ. එයයි ඔබ කුමන මේ විදර්ශනාවකින් තොරව නිවන් මඟක් නැහැ. සමතේ වඩලා විදර්ශනාවකින් තොර ඔබට නිවන් දකින්නත් බෑ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ ලක්කන පදට්ටා දාන කියලා මේ මේ ඇතුලෙන් මේ මේ රූප ඔබ බලන්න හොඳින් ඒ ඔබ හොඳින් බලන්න සමාධිය තුල ඒ ඔබට ඒ හසු වෙන ඒ රූපේ අවසානයේ ඔබ මේ බුද්ධ දර්ශනයට පට යන යන ගමන බව ඔබටම වැටේ. ඒ තුල ඔබට නිවන් මඟ හමු නොවන බව වැටේ. ඇත්තටම මේ කියන්නේ මේ පටලවගෙන තියෙන්නේ සමතේ තුලින් ගිහිලා නිවන් දකින්නයි කියලා හිතාගෙනයි. ඇත්තටම බුදුන් වහන්සේ එහෙමනම් ආලාරකාලම උද්දකරාම පුත්‍ර එහෙමනම් පස්වගතවස විදියට දිගටම භාවනා කරනවා. ඇයි අතහැරියේ ගුරු? ඇයි පටිච්චසමුපාදය මෙනෙහි කරේ? එතන මානසිකාරයක් නැද්ද? මානසිකාරෝති කියලා නෙමෙයිද කියන්න ඕනේ. ඒ අමනසිකාරෝති නම් එතන අනිමිත්ත සමාධියත් නැති බව මේ සූත්‍ර කොටසෙන් ඔබට දකින්න ලැබෙනවා. මේ පැහැදිලි කරපු කාරණාත් එතනම තියෙනවා. එහෙනම් මේ පටිච්චසමුපාදය මෙනෙහි කරනවා කියන එක ඔබ හිතන්න එපා ඔය සමතේ වඩලා සමාධියට ගිහිලා මේ අනිමිත්ත සමාධියටලා ඒත ලැබෙන සමාධියකින් නිවනක් දකිනවා. කවදාවත් ඔබ නිවන් දකින්නේ ඔබ හොඳින් බලන්න, අධ්‍යයනය කරන්න. අපි ඔබට මුකුත් කියන්නේ නැහැ. ඔබ ඔබට ඔබට මේ දර්ශන මේ කියන දර්ශනයටපත් වෙන්න පුළුවන් නම් අපි එදාටත් ඒ අපි කොහොම හරි කමන්නේ ඔබ දුකෙන් මිදෙනවා නම් ඔබ හොඳයි සාදු කියලා කියනවා. ඒක වෙන්නේ නැති නිසායි ඔබ අමාරුවේ වැටෙන නිසායි ඔබගේ ජීවිත කාලය බොහොම අඩුයි බොහොම කෙටි කාලය. ඒ තුල ඔබ යන රවුම ওই රවුම තුල ඔබ අතරමං වෙලා අර අර අපි සාමාන්‍ය කතාවට කියනවා අර සුනකයා තමන්ගේම නැට්ට අල්ලන්න දඟලනකොට එක තැන කැරකෙනවානේ. ඒ වගේ ඔබත් එක තැන කැරකේ. මේ අනිමිත්ත සමාධිය ඔබට ඒ තුල ලැබෙන්නේ නැහැ. මේ දර්ශනයත් ඔබට හම්බවන්නේ නැහැ. ඒ රූප දර්ශනය ඔබ තාම හඳුනගෙන නැහැ. ඉතින් ඔබ ඒ උපක්ලේශ කෙසේ හඳුන ගන්නද? දාස ඔබ මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම පටලවගෙනයි එහෙනම් තියෙන්නේ. සති නිමිත්ත අවශ්‍යයි. ඒක බොහොම වටිනවා. හැබැයි ඔබ හදන්නේ ඒක කරේ ගහගෙන සමතේ කියලා හිතාගෙන මේ සම්පූර්ණ විදර්ශනා ධූරය අතහැරලා නිවනක් හොයන එකයි. ඒක අන්ධයාට මොනවද හම්බුණා වගේ. ඔබ අතරමං වේවි. බොහොම පරිස්සම් වෙන්න. මේ ඔබගේම දැස් හැරෙන්නටයි. දැස් හරිනට කාලය කිව්වේ ඒ නිසයි. නිවන් මඟ වැසී තිබෙන්නේ ඔබගේ මාඥාන කමටයි. මේ අද භාවනා පන්ති රැල්ලකට අසු වෙලා මේ මුළු ලෝකෙම සමහර විට මේ දර්ශන ගැන අවබෝධයක් නැහැ. සමහරට පළවෙනි වතාවට එළි වෙන්නේ. ඉතින් ඔබට ඔබගේ තියෙන මාන්නේ නිසාම ඒ දකින්න නොහැකි වෙන්නත් පුළුවන්. මාන්නයක් අපිට නන්නේ. අපි සියල්ල අතහැරලා අපිට පුජ්‍යල කතාවකුත් නැහැ. මේක ඔබ ඔබ ධර්මයේ විතරක් දකින්න. කෙනෙක් පුජ්‍යලයක් වැදගත් නැහැ. ධර්මයේ දැකලා ඔබ නිවන් මඟ විවර කරගෙන සසර දුකෙන් මිදෙන එකයි වැදගත් හොඳමයි එහෙමනම්. මෙතනමයි චතුරාර්ය සත්‍ය. මෙතනමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. මෙතනමයි සත්‍තිස් බෝධිපාශික ධර්මම්. මෙතනමයි ඒ ෂණයමයි නිවනටත්තේ. ඒ ෂණේ දකින්න නම් ඒ දර්ශන ඥානය ඕනේ. දර්ශන සමාපත්තිය නැතුව කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. අනිමිත්ත සමාධියෙන්තර කිසි කෙනෙක්ට ඒ දර්ශනය හමුවන්නේ නැහැ. හොඳයි එහෙමනම් මේ අවබෝධය ඔබගේම නිර්වාණ අවබෝධයටම හේතු වෙනවා. තෙරුවන් සරණයි.